මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පත්‍රයිසෝ සමනක්ඛාක්මනා සත්සතාවාදා සත්පතං අත්තානං ච ලෝකං ච පඤ්ඤාපේති චතුහි වත්තුහි තාදපිතේ සංභවතං සමනක්ඛාක්මනානං අජානං අපස්සං වේදිතං තණ්හාගතානං පරිතසිත විපන්දිත මේවාති කෞරවණීය ශෝභාවද මහා සංඝරත්නයන් අවසරයි මේ මේ වාසී උපාසක මහත්වරු සම්බන්ධ කරගෙන අදත් රහස්පතිංග ධර්ම දේශනාවටයි මේ මාතෘකා ලැබුවේ අපි මේ දේශනා මාලාව සඳහාම පොදු මාතෘකාව වශයෙන් තියාගෙන ඉන්නේ සූත්‍ර පිටකයේ දීඝනිකාය මුල්ම සූත්‍රය වෙන බ්‍රහ්මජාල සූත්‍රයයි. අපි මේ වෙනකොට දේශනා 23ක් පන්නලා තියෙනවා, අහු කරලා තියෙනවා. අද මේ 24 වෙනි දේශනාවටයි ආරම්භය ලබාගත්තේ. ඒ සඳහා මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් නැත්නම් නැවත නැවත සඳහන් වෙන ධ්‍රුව පදයක් නැවත නැවත කියවෙන පාඩයක් තමයි මේ පසුගිය දවස් කීපෙම අපි මාතෘකාව වශයෙන් ලබා ගත්තේ. ඒකදී සඳහන් කරනවා තත්ත්‍රයිසෝ සමනක් බ්‍රාහ්මනා සස්සතවාදා සස්සතං අත්තානං චලෝකං ච පඤ්ඤාපේති චතුහි වස්තුහි. මේ සිංහස් බ්‍රාහ්මණයෝ මේ ලෝකයේ සදාකාලික බවක් සාස්වත භාවයක් පණවනවා පිළිගන්නවා ඒක තම ආත්මයාගේ ලෝකයාගේ ප්‍රകෘතිය වශයෙන් පෙන්වන්නේ සාස්වත බව. නොනැසෙන බව, සදාකාලික බව. ඒකට හේතු කාරණා කීපයක් නිසා ඒත් ඔයම කරන්නේ කියලා සරුවච්චන් වහන්සේ ඒ සමන් වහන්සේට කලින් ලෝකේ පහළ වෙලා ඒ වාගේම තමන් වහන්සේගේ සමකාලීනව ඉන්න සියලුම ශාස්ත්‍රවරුන්ගේ ඒ වාද පිටු කරනවා එක පැත්තකින් සස්වත වාද පැත්තකින් සදාකාලික බවක් කතා කරන පිළිසෙ ගොනු කරලා කතා කතාවක් නේ. ඒකට සරුවචන සඳහන් තද විශේෂණ සමනාස්ත්‍රාක්මනාන අජානං අපස්සං ඒ ලෝකේ සදාකාලිකයි ආත්මේ සදාකාලිකයි කියලා ඒ පින් ඇති සමරක් බ්‍රාහ්මණය කතා කරන්නේ නොදක නොදැන වේදිත නොදක නොදැන ගත්තා වූ දැනුවක් සන්නාගතානම් පරිතසිත විභන්දිත මේව එහි ලකුණු ටික තමයි නැත්නම් සර්වචන්නාහිගේ රෝග නිර්ණය තමයි ඒක තෘෂ්ණාවෙන් ගත්ත දැනීමක් නොදැන නොදක ඒ වගේම පරිතහිත විපන්දිත මේ ඒක බයට කරපු දෙයක් සැලෙන මනසකින් කරපු දෙයක් බය සහ සැලෙන මනසින් යුක්තව තෘෂ්ණාගතව නොදක නොදැන කියන කතාවක් තමයි මේ ලෝකයක් ආත්මය සදාකාලිකයි කියන කතාව. ඉතින් මේ අරුවචනසේ මතු කරන්න හදන්නේ ඒ අත්තන්ට දොස් කියන්නවක්වත් එහෙම නැතුව මඩ ගහනක්වත් මඩ ව්‍යාපාරයක් නෙවෙයි මේ මේ අපි වාගේ මාංශයේ අනුව විනයනය වෙන විනය ජනතාවට ඒ රෝග නිర్ణය කරලා ඒක නැතිකරන්න ඒ රෝගය සුවකරන්න බෙහෙත් පන්තිය දෙන්න රෝගයේ බරපතලකම පෙන්වන්නයි හදා. මේ සාමාන්‍යත්ව කියන කතාවක් නෙවෙයි මේ විශාල ඥාති කිරිස අපහැරලා වස්තු කිරිස අපහැරලා පැවිදි වේස ගත්තා වූ ශ්‍රමණයන් සහ බ්‍රාහ්මණයන් නැත්නම් හොඳ සමාජයේ උසස්ම ඥාන තලවල ඉන්න ඇත්තොන්ට වැරදිලා තියෙන හැටි. ඉතින් ඒක අනුගමනය කරමින් යම් කිසි කෙනෙක් අභිනිෂ්ක්‍මණය කරලා නිස්සරණ ආධ්‍යාශයෙන් කටයුතු කරනකොට මේ සර්වඥාන් වහන්සේ කොට පාදලා දෙන ආකාරය දන්නේ නැති වුණොත් මේ කියන දේවල් වලට වැටෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ සමනුතර අජානං අපස්සම් වේදිතං කියන විදිහට නොදක නොදැන තෘෂ්ණාගතව බයට හැලෙන මනසකින් කරන ලද මේ දැනුමට පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. අන්න ඒකට පෙරාතුවම මේ ප්‍රතිශක්තිකරණයක් තමයි මේ ඒ රෝග නිర్ణය කෙරේ. ඉතින් ඒකෙන් අපි අර්ථයක් ප්‍රයෝජනයක් පරිවිඩයක් අරගත්තොත් හොඳ ලේසිම වැඩේ තමයි සමහර අත්ව ඒක නරකට ගන්නවා දුස් වෙනවයි කියලා අපි ළඟ දැන් මෙහෙම දේවල් තියෙනවා නොදක නොදැන තෘෂ්ණාවෙන් බයට සහ සැලෙන මනසකින් යුක්තව දෙන ලද දැනුම ඇත්ත කියලා බාර ගන්න ගැතිය අපි ළඟ තියෙනවා කියලා අපි ළඟ මේ රෝගේ තියෙන සර්වඥාන්සේක සාස්තුන් වහන්සේලාට පෙර කාලවල ඇත්තන්ට හේතු කළ කතා කරාට අප ළඟ තියෙනවා ඒක අපි ගලවන්නේ කොහොමද කියලා බලුවොත් උන සාස්තුන් වහන්සේගේ ප්‍රායෝගික වටිනාකම අපිට අදටත් වැටෙනවා ගැළපෙන. ඒ බුදුහාඳුරෝ කියලා වැඳ වැඳ හිටියට බුද්ධ ඥාන වලට පහන්පත්තු කරාට හරියන්නේ නැහැ. ඒක අවශ්‍යයි. නමුත් ඒකදී බුදුහාඳුරවන්න කරන උපස්ම ගෞරවය සිද්ධ වෙන්නේ නැහැ. උපස්ම ගෞරවය සිද්ධ වෙනවා නම් සර්වඥා සඳහා කරනවා මට මේ ගුණයක් කියනවා නම් නැත්නම් මගේ ಗುಣ හඳුනනවා නම් හඳුනා ගන්න තියෙන්නේ මොකද්ද? මට ඉස්සල පහළ වෙච්ච මම කාලේ හිටපු මේ සමනස් බ්‍රාහ්මණයෝ පටලවා ගත්ත මේ භ්‍රමජාලේ මම ලිව්වා. අන්න ඒ භ්‍රමජාලේ ඔබලත් තේරුම් අරගෙන මම මේ ලිහුම් මාර්ගය කියලා දීලා තියෙනවා. අන්න යනෝ කටයුතු කළොත් විතරයි මේ සතාගතන අන්තයට මේ ස්තුති කරාවේ. එනතන රතුආ ගාන මහන්සියගේ උපදේශ පිළිපැද්දා වෙන්නේ. ඒ නිසා අර විදිය කර කර හිටියට මේ වාගේ දෙයක් අවබෝධ කරගන්නට ඒ වාගේ සාමාන්‍ය සුද්ධාරම්භන ප්‍රීතියෙන් කරන වන්දනමාන හේතු වෙනවා හැර මේ වාගේ දෙයකින් තොරව මේ භ්‍රමචාලෙන් තේරුම් ගැනීමකින් තොරව කවදාකවත් Tamange මේ දෘෂ්ටි ගලවන්න හම් වෙන්නේ නැහැ දරුවචනාංශය කියන්නේ කවුද කියලා ධර්මයේ දැන ගැනීමකින් තොරව අවබෝධ කරගන්න තමයි ඒ නිසා අපට සිද්ධ වෙනවා විශේෂයෙන් මේ වාගේ මේ ලොකු අභිනිෂ්ක්‍මණයක් කරලා ඒ සඳහාම කාය ජීවිතයේ පේශව වැඩ කරන පිටක් වශයෙන් මේ ගැඹුරුයි කියලා පැත්තක දාන්න නැතුව ශක්ති ප්‍රමාණය මේක තේරුම් ගන්න උත්සාහ කරන්න උත්සාහ නොගත්තොත් අපි අර කියන අජානං අපස්සං වේදිතං කියන විදිහට නොදැනක නොදැන දෙන මේ දැනුම එක්ක පිටින්ම කටේ දාගත්තා වාගේ ඒක හපන්න නැතුව ගිල්ලා වාගේ අපට සමහර වෙලාවට නරක අපත්‍ය වෙන්නේ ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගැනීමේදී විශේෂයෙන්ම මම මේ පාඩය මාතෘකාට බීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පරිතසිත විභංජිතේ නිසා ප්‍රස්ත බය භාවයේ නිසා ඒ වගේම සැලෙන මනස නිසා මනුෂ්‍යයා මේ සංසාරේ මේ ආත්ම දිට්ඨිය නැත්නම් සදාකාලික දෘෂ්ටිය නොනැසෙනවා කියන හිතාගෙන දෘෂ්ටි අනුව සැක දාසියක් පහල කරගන්නවා. ඒ සැක දාසිය පහල කිරීමට බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන විවිධ ණය ක්‍රමයට කරුණු පහක් ඉදිරිපත් කරගනිමු කියලා අපි ගිය පාර මතක් කරගත්තා. ඒ සැක දාසය මුලින් මතක් කරගත්තොත් අපිට අතීතයේ පිළිබඳ සැක පහක් සරුවචනාංශේ වෙන්කොට දක්වනවා. අනාගතයේ පිළිබඳ සැක පහක් වෙන්කොට දක්වනවා. වර්තමානයේ පිළිබඳව සැක හයක් වෙනකොට දක්වනවා සියල්ල එකතු කරපුවාම කාලත්‍රයේට අබ්ධහන සයෝ අබ්ධහා කියන ක්‍රමයේ 16ක් වෙනවා. අතීතේමම උන්නද නැද්ද කියලා හැකියක් තියෙනවා. මම කවර එක්ක හිටියද? මිනිස්සේද, සිරිසනේද, යක්ෂයේද, ප්‍රේතයේද, බ්‍රහ්මයේද, දිව්‍ය දිව්‍ය රාජයේද කියලා දෙවෙනි සැකේ. තුන්වෙනි එක ඒ ඉන්න කාලේ මම මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා උසමහාට කෙනෙක්ද ස්ත්‍රියවක්ද නැත්නම් නරක නිහින කෙනෙක්ද ආදි වශයෙන් කවර කෙපන්දෙක් වුණාද කියලා. ඊට පස්සේ එතන ඉඳලා මම මෙතෙන්ට ආවේ කොහොමද? ඒ පරිණාමය සිදුවෙච්ච හැටි කොහොමද? ඒ සඳහා මම කුමක් කරන්න ලබද? මම එදා පිටං ආත්ම දෙන්න ඕනනම් මනුස්ස ආත්ම වාට අනේ වාසනාවක් ඒක උනේ මෙන්න මේක නිසයි කියලා ඒවා පිළිබඳව සාමාන්‍ය කාල බිල පැත්තකට වෙනකොට අය ඕනම කෙනෙකුට මේ වගේ කල්පනාවට ලබනවා මම ඉස්සර ඇත්තටම උන්නද ඒකට හේතුව මේ ක්ෂණික වශයෙන් බිඳි බිඳි ඇතිවි යන නාම රූප කියලා ක්ෂණ මාත්‍ර වශයෙන් නැත්නම් කණික සමාධිය කල්ලා බැලුවොත් මේකේ තියෙන එතන එතන පුරුද්ද පුරුද්ද යන ගමනක් නෑ. මේ වර්තමාන මොහොත විතරයි තියෙන්නේ. එහෙමනම් අතීතයක් තිබුණාද කියන සැකේ තාමත්ම ක්ෂණ මාත්‍ර ක්ෂණ භංගුර බාහිරම කල්පනා කරනවා. එහෙම නැත්නම් උච්ඡේදවාදී කියන විදිහට මේ ජීවිතේ මැරලා මෙතනින් හමාරයි ඊට පස්සේ කරපු පව් නෑ. මං කරපු දෙයට හොඳ නරකක් අකසන් දෙන්න දෙයක් නෑ කියලා හිතන කෙනෙකුටත් හිතෙනවා මම ඉදීම ওই කියන විදිහට පහල වෙලාවද නැත්නම් අතිශය වුණා. එතන මේ මේ හිතවිලි කියලා අපිට හිතුණාට ඔය මේ අහම්බෙන් පහල වෙන දේවල් නෙවෙයි. ඒවා ඉතින් අපේ පරිණාමය කියලා අපිට හම්බෙලා තියෙන ওই දෑවැද්ද තමයි. අපේ මුත්තල අත්තල මුත්තලත් කෙරුවේ ওই ටික තමයි. දීජක් දීදී හරි උලත් ටිකක් අක හරි ඉතින් කල්පනා කරනවා හිතියදෝ හිතියනම් කවරෙක් වෙන්නද? සෙබන්දෙක් වෙන්නද? එතන ඉඳලා මම මෙතෙන්ට ආවේ කොහොමද? ඒ සඳහා මම මොන වගේ දෙයක් නැත්නම් මම කරලා මේ කරගත්ත දෙයක්ද නැත්නම් වෙච්ච සිද්ධියක්ද කියලා කල්පනා කරනවා. අන්ත අතීතෙට ඔය වගේ අනාගතයටත් ඔය වගේ. මම දැන් මෙතනින් මැරලා ගිහලා ඇත්තටම මේ කරපු ණය ගෙවන්න වෙයිද මට? අම්ම පුළුවන් තරම් ණයට කාලෙ ඉන්න මිනිහෙක් කියලා හිතමු. මට මේ ණය ඇත්තටම ගෙවන්න වෙයි. මට ඔය ගෙවන්න වෙන්නේ මීහරකෙක් වෙලා නැත්තම් කඹුරණ මැටි කාගෙන ගොනෙක් වෙලා ගෙවන්න වෙයිද? එහෙම නැත්තම් මම මේ කරපු හොඳ නිසා මට වෙන මොකෙකට ගිහිල්ලා සැප විඳින්න පුළුවන් වෙයිද? මම ඒක විඳිනකොට මොකෙක් වෙයිද? ඒ වෙච්චි මිනිසයා හෝ දෙවියා හෝ තිරිසනා හෝ කොයි වාගේ කෙනෙක් වෙයිද? තෙදවත් බලවත් කෙනෙක් වෙයිද නැත්නම් බොහොම දුර්වල වෙයිද? ඉස්ත්‍රි වෙයිද පුරුෂ වෙයිද? ඒ වාගේම මෙකෙන් ඇතිවෙන මාර්ග වීම කෙසේ නම් වෙනවා ඇද්ද? ඒක මේ න්‍යාය ධර්මයක් අනුව දිනනවාද? එහෙම නැත්නම් කරන දෙයක්ද? මේ දෙයට මට තමම වශයෙන් මගේ ස්වයං ශක්තියෙන් මොන වගේ සම්මාදමක් තියනවාද කියලා අනාගතය පිළිබඳවත් වගේ 65ක් තියෙනවා. වර්තමානයේත් එහෙමයි. දැන් මම පෙර කුංචි කාලේ අවුරුදු 10 15 20 හිටපු එකාමද නැත්නම් නිදාගන්න ඉස්සර දවස් රාත්‍රියේ එකේ නැගිටිනකොට තව එකෙක්ද නැත්නම් අපි කොහොමද සල්ලි කර්ම කරුවා නම් සල්ලි කර්මයට කලින් මිනිස්සයයි සල්ලි කර්මයෙන් පස්සේ 100 ආවට පස්සේ එක නාමද ඒ ඉස්සර කාලේ දැන් මාත්‍රයෙන් බලනකොට මම මේ ජයයට හිතියද මම හොඳ නරක දෙක අරගත්ත මිත්‍යා දෘෂ්ටිකෝ හිතියද සම්මිය දෘෂ්ටිකෝ හිතියද ඥාන කෙනෙක්ලත් පිළිමි අදහසෙන් කල්පනා කරන කෙනෙක්ද පිළිමි උනත් ඥානියෙක් වගේ කල්පනා කරන කෙනෙක් හිතියද ආදි වශයෙන් ඒ පෙර ගැන කල්පනා කරනකොට අපිට මේ ජීවිතේම ගන්නා අතීතයේ මතකයේ කල්පනා වෙනවා. එතන ඉඳලා ඒ තිබුණු කෙබන්දෙක් වුණාද කියලා. ඉතින් මෙතෙන්ට එන්න ගිය ගමනේදී මම ওই රෑ හීනෙන් කල්පනා කරපු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙලාට මම මෙතෙන්ට ආවේ නැත්නම් පය හැප්පිලා වැටෙනවා වගේ අහම්බෙකින් මෙතෙන්ට අදගෙන වැටුණා. ඒ සඳහා මම පින් කරන්න ඕනෑ කියන අදහසින් කරලාද මේක උනේ නැත්නම් පින් පව් දන්න තුරු කරගෙන කරගෙන යනකොට කර්මාන රූප මම මෙතෙන්ට වැටුණාද? දැන් මෙතන ඉඳලා ඉස්සරහට යනකොටත් මේ මං කරන දෙයකින්ද මට මේ වෙන්නේ එහෙම නැත්නම් මට කෙරෙන දේද ආදි වශයෙන් එතනත් 66ක් තියෙනවා. අතන පහපා මෙතන 6 16ක් තියෙනවා. ආන්නේ 60 ටික නිසා තමයි මේ පරිකසිත විස්හන්දිත කියලා කියන්නේ බය පහළ වෙනවා. ඒ වගේම හිත සැලෙනවා. අන්නේ සැලෙන මනසෙන් ප්‍රස්ත වෙච්ච මනසෙන් තමයි ඔය දෘෂ්ටි ගන්න. සංඥා ගන්න ඒකට චිත්ත පත්‍රපත් වෙන ඒකට දෘෂ්ටි මට්ටමකටපත් වෙනවා. සංඥා ගත්තත් ඒක මේ පාඹේකට බය වෙලා දුවන හිවලෙක් කපුටෙක් වාගේ බල්ලෙක් වාගේ ගන්න සංඥාවක්. ඊට පස්සේ ඕක නෑ නෑ මම මෙතෙන් තාලේ මම්ම කල්පනා කළා මගේ අම්මා තාත්තා මට උදව් කරුවේ නෑ. එහෙම නැත්නම් මට ගුරුවරු මෙච්චර හොඳට කියලා දුන්නේ නෑ. මම තාත්තම ළමයි මෙතෙන් තාවේ කියලා ඉතින් වාද ගන්න. ඒක චිත්ත ශක්තියක් කරගන්න. එහෙනම් දැන් කියලා මම මෙතෙන් පස්සේනේ මගේ දෝෂයක් නිසා නෙවෙයි අල්ලපගෙද මිනිස්සු මට ඕනියම් කරපු හින්දා. එහෙම නැත්නම් මට මෙයා මෙහෙම මේ කිංචි කිංචි කළා කතා කරපු නිසා මේ නිසා මම මෙතෙන් ආවා කියලා කාට හරි මේක හේතු කරන්න හදන. මේ විදිහට අපි ඒක හිතට ගන්නවා. කවුරු කොහොම ගෙරුවක්වත් මමයි මේක කරගත්තේ. එනදා මට අසවලාමයි මේක කරේ කියලා. කොටි කාලයක් කරන දෘෂ්ටිගතේ. ඉතින් ඒක සුව කරන්න බැරි ලේරක්. ඒක එන්නේ අන්නර පරිසසිතේ කියන ත්‍රස්ත බවක්, විඛණ්ඩණය කියන මේ සැලෙන බවක් අපි මේක සාමාන්‍ය ලෝකේ විවහාර කියන්නේ සැක. ඒ සැක දාපේ නිසා තමයි මේ මිනිස්සු කෑවට බීවට එතන වැඩි සමාන වෙන්නේ නැහැ. විවේක වෙනකොටම මනස ජීවි කල්පනා කරන්න පටන් ගන්නවා. අන්නේ කල්පනා ක්‍රම දුක්ඛ සත්‍ය ස්වභාවය. ඒ කල්පනා නොකර ඉන්න බෑ. දුකේ ස්වභාවය තමයි මේ සංතාපනස්සෝ පීලනස්සෝ පෙළනවා. තපන් සහිත කියලා කියන්නේ හාත්පසින්ම සස්ත වෙලා ඉන්නේ. මේ අඩිය කියන්නේ මඩ පොඩකට එරිලා නැහිද අසවලාන්ට අසවල් දේ කරයිද ඒක මට මොනවා වෙයිද ආදි වශයෙන් විතරෝම අනිත්‍ය භාවය මත ඇතිවෙච්ච ත්‍ස්ස භාවය තියෙනවා ඒ ත්‍ස්ස භාවයේ නිසා තමයි ඒ හැක පහළ වෙන නිසා දුක්ඛ සත්‍යයේ හරස්කඩක් තමයි යෝග හැම සංකාර සත්‍යයකම ඔහොමමයි ඒ අපි හිතාන ඉන්නේ මේ මගේ හිත තමයි මේ නොකමන දහපතුරා හිත ඒක නන්නත්තර වෙනවා අනික් ඇත්තනම් ඉන්න කාලෙන් බලනකොට හොඳට භාවනා කරන වෙන්න කියලා අපි හිතාන ඉන්නව නෑ කවුරුත් එකක් එක දවසක් අන්තෝරුවක තරුණ තරුණේ තරුණියක් ඉස්සරහා තමන්ගේ මේසේ ඉඳගෙන මේක තල්ලේ තියාන කල්පනා කරනවා. බොහොම නිවිච්ච මිනිසයා. අර ඉස්සරහින් සයිඩ් ගන්න ඕන මහත්තයත් අරගෙන ලැබවලු විමල් මොනවද කල්පනා කරන්නේ කියලා. එතකොට විමල් කතාවල ඔයා හිතපු දෙයමයි කිව්වේ කියලා සී බලස්සයයි කියනවා. ඉතින් බ්ලන්ඩ් එකම එකම තමයි. කොහෙට හිතුවත් අපි ඔක්කොගෙම පරිසදින විපන්නික පැත්තෙන් බලනකොට හැම කෙනාම ඔන්නය අජානං අපස්සම් වේදිතං තණ්හාගතාන පරිසදිත විපන්නික මේ. ඉතින් මේකටයි මේ බුදුහාමුදුරුවෝ අත කියන්නේ. අඩිය තමයි අත කියන්නේ. අපි හිතන නෑ නෑ මගේ හිත විතරයි වලප්ප නැත්නම් මගේ හිත විතරයි නසන්ඩාල අනික ඇත්තනම් බොහොම සාන්තයි. එහෙම නැත්නම් අනික ඇත්තෝ මඩත් වැඩිය මේ නසන්ඩාලයි. කොහොම එක මල්ලියෝගේ ඔය හැම කෙනාගේම පිළිලෝකෙ උණු ටික ටික තියෙනවා කියලා අපේ සිංහල කතාවක් තියෙනවා. අසිතේ ඉන්න කණුවන්ගේ තෑම තැනම කෙලෙතිලා තියෙන බව ඒකින් අසිත කණුව දන්නේ නැතුනට අපි දන්නවා. අන්න ඒ වාගේ මේ පරිත්‍යාගයේ විභාන්දිතේ නැති කරනවායි කියන එක ඔක ඇති කරගන්න විතර ලේසි නෑ. මෙලෙ විදිහට කියන සංසාරේ පවත්නා වගේ ලේසි නෑ සංසාරයෙන් ගැලවෙන්න. ගැලවෙන්න අවශ්‍ය කරන්නේ අසිත කණුවෙක් බව අසිත කණුව දැනගන්න එක පමණයි. ඒක හුඟ දෙනෙක් පිළිගන්නේ නැහැ. එහෙම දැනගත්ත පමණින් මේකෙන් ගැලවෙයි කියලා කටි හිතනවා වෙනම යන්ත්‍රයක් ඇති වෙනම මන්ත්‍රයක් ඇති වෙනම සමීකරණයක් ඇති මේ අසුචි පණුව රත්තරන් පණුවෙක් වෙන්න. නෑ හර්වචනන්ත මතක් කරන්නේ අජානං අපස්සං වේදිතං සංනාගතානම් පරිසත්ත්‍ය විභංජිත මේ කියලා සියලු දෙනාම සියලු චිත්තක්ෂණේ දැනගන්න. මම මේ නොදන්නේ නොදැක්ක දැනුමක් මේ ඇසිරක්වත් දැනුවත් ඒක තෘෂ්ණාවෙන් බදාගෙන ඉන්නේ අල්ලගන්න වෙන දෙයක් නැති නිසා මේ ත්‍ස්ත වෙත බයයි. බයෙන් මේ දෙලිලා. මේ සැලෙනවට බයයි. නමුත් අල්ලගෙන තියෙන්නේ ඊටත් වැඩිය මඩේ චෝපි ඉන්නා. ඉතින් ඒක ඊට වැඩිය මේකෙන් සැලෙන. එන්න මේක නැති කරන්න පළවෙනි ක්‍රමයේ වශයෙන් අපි එදා ඉගෙන ගත්තේ සරුවචන් වහන්සේ බින්ලා දෙනවා මේ ලෝකයේ තියෙන මේ අජාන අපස්ස නැත්නම් නොතන්නා නොදක්නා මේ දැනුම් කාණ්ඩේ නැත්නම් මේ ලෝකායත දැනුම කියලා කියන්නේ ওই දැනුම් සම්භාර නැත්නම් අපේ ශිල්ප මේ සේරම සුදු පොදු වචනේ බුදුහාමුදුරුවෝ කියන දෙන්නේ සංස්කාර. ඒ සංස්කාර අපි ලොකු කරලා විචාර හයියෙන් අල්ලගන්නේ අපි සැලෙන නිසා සංස්කාර ඊට වැඩිය හොඳ ඇති කියලා හිතාගෙන. ගන්නක ඊට ඒක ඊට වැඩිය අන්තරාය බෝට්ටුවක්. ආනේ සංස්කාර මේ විදිහට අපි අල්ලා ගන්නේ අර කියන අජාන අපස්ස මේ සුෂ්ණාගත తত্ত্বය අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව තනි පංගලෙම තියෙන අවිද්‍යාවක් නෙමෙයි අලු දෙකකට වැඩ කරන්නේ. ඇත්ත ඇති හැටි දන්නේ නැතිකම එකක් වැරදි දේ ඇත්තයි කියලා හිතාගෙන වැරදි වැටහීම තව එකක්. මේ අපි අල්ලගන්නේ හැම වෙලාවෙම අපටත් වැඩිය දුර්වල දෙයක්. මේ දැනට තියෙන தත්ත්වය මේ සැලෙන தත්ත්වයට වැඩිය බිය දැනෙන தත්ත්වයට වඩා දුර්වල දෙයක් මේ අල්ලගන්නේ. එහෙම හිතෙන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ දැන් හොඳ හයිය අත්තක් තමයි අල්ලගත්තේ. ඉහළින් තියෙන අත්තක් අල්ලගත්තේ කඩාන වැටිච්චාම තිබුණටත් වැඩි හයියෙන් පස්සදී නැහැ. නිසා සංස්කාරයන් පිළිබඳව මේ විදිහට කලිප්පුවේ දම දමා ටෙම්පරාදුවේ දම දමා මේක නම් හොඳයි මේක නම් හොඳයි කියලා මේ සංස්කාර එකක් අර එකක් මාරු කරමින් තොර තොර ගන්නේ ඒකාන්තෙම මිත්‍යා පරිපත්‍ය විද්‍යා අපරිපත්‍ය විද්‍යා කියන මේ දෙක. එක්කෝ ඒක මේ දිලච්ඡ මේ තුනක් බව දන්නේ. එහෙම නැත්නම් ඒක හිතාන ඉන්නවා අනික් කටට මේක බැරි වුණාට මට පුළුවන් කියලා වැරදි අදහස් වෙනවා. මෙන්න වගේ අවිද්‍යාපච්චය සංඛාරා කියන මෙන්න මේ පුරුක පිළිබඳව යම් වෙලාවක මේක දැන හෝ නොදැන හෝ සර්වචනාන්තේ මේ විදිහට මේ සත්වස්වාදය ඇතිකරන්න හේතු පෙන්ලා කියන බව බණ අහලා හෝ නාහා හෝ බුදුන් දහම් සංග කියන ත්‍රිවිධ රත්නයක් සංසාර බයත් සරණ ගිහිල්ලා යම් කිසි කෙනෙක් එන එන අරමුණ මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ආසත් ප්‍රසාදය නැත්නම් උදරේ දෙම්බීම හැකිලිම එහෙම නැත්නම් කබන කබන පියවරක් පහකට දක්ම නේමත යනකොට එනකොට කනකොට බොනකොට තමන් කරන දේ හොඳට බලන්න පටන් අරගත්තොත් ඒ තුලම ඕනෙම අරමුණක් උකරත්තරන් වුණත් එකයි අසුචි වුණත් එකයි බුදුහාමුදුරුවෝත් එකයි දේවදත්ත වුණත් එකයි ඕනෙම අරමුණක් විශේෂම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණක් නම් බලාන හිතියෝ ඉස්සල දැකපු දැක්ම නෙවෙයි දෙවෙනි දරේ තියෙන්නේ දෙකට වැඩිය තුන වෙනස් තුනට වැඩිය හතර වෙනස් හතර වැඩිය පහ වෙනස් මේ දෙක ඉලක්කම් කොච්චර කියන්නේ වෙයිද කවදාකවත් අරමුණක් ඒකාකාරව හිතින්නේ නැහැ වැඩි වැඩියෙන් බලන්න බලන්න බලන්න නීරසකම මතුවෙන බව හැබැයි උනාට අරමුණේ නොදැක්ක රාශියක් පැති. නැත්නම් ආකාර සියල්ලම දැක ගන්න පුළුවන් වෙනකොට පේනවා මම ඉස්සල්ලාම සරේ දැක්කයි කියලා කියන්නේ ඇත්තට දැකලා නෙවෙයි දැනගෙන නෙවෙයි. ඒ කොනක් පැත්තක් එක දෘෂ්ටි කොනක් විතරක් දැක්කා. දෙවෙනි සැරේ බලනකොට ඊට වැඩිය වෙනස් 3 4 5 6 7 8 කියලා අපි නැවත නැවතත් ඒ අරමුණු බල බලා බල බලා ඉන්නකොට අරමුණ හැම වෙලාවෙම පරිණාමයටපත් වෙනවා. හැම වෙලාවෙම පරිණාමයටපත් වෙනවා. මෙන්න මේ පරිණාමයටපත් වෙන්න වෙන්න වෙන්න ගත වෙච්ච චිත්තක්ෂණේ ඇත්තටම මම දැනගන්න වෙන්නේ හිතියේ. ඇත්ත ගත වෙච්ච චිත්තක්ෂණේ ඇත්තටම මම දැකගෙන නෙවෙන්නේ හිතියේ. දැන්නේ දැක්කේ දැන්නේ දන්නේ කියලා අර බලාන ඉඳ ඉඳ ඉඳ ඉඳ එකම අරමුණ පිළිබඳ විවිධාකාර පැති පැතිකඩ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග තේරුම් ගන්නවා. ආන තේනකොට තේනකොට කියනවා අපි ඉස්සෙල්ලා මේ දැක්ක දන්නවා කියලා හිතාන්ට ඇත්තටම දැකලා නෙවෙයි ඒ ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි අපි මේ මතයකටපත් වෙන්නේ තීන්දුවක් කරලා තියෙන්නේ තවත් බලන්න හිටියොත් තව දිගටත් මේක තියා බලන්න පුළුවන් දැනගන්න පුළුවන් කියලා අර අපපටිපත්‍ය අවිද්‍යාව නම් මෙතෙක් නොදක හිටි දෙයක් දැක ගන්න පුළුවන් මේ සඳහා ඉතින් භාවනාත්මක කොට මේ කියපු රෝග ලක්ෂණයක් මේ කියන ප්‍රතිකර්මයක් දක්වන්නේ එකම අරමුණම නැවත නැවත බැලීම තමයි කළ යුත්තේ. අපි මේකට තමයි භාවනා කියන්නේ. ආදේවති භාවේති බහුලී කරෝති කියන එකයි ලබුවසනන්තේ මේ බරපතල වචන කියන ආශේවනය කරනවා කියන්නේ ඉස්සල්ලාම ආශ්‍රය කළ බව. ඉඳගෙන ඉන්නකොට වැඩිමට වැටෙන්නේ උදරේ බින්දීම හැකිරීමද ආනාපානද කියලා හොඳට ආශ්‍රය කළ බලලා ලේසි තැනින් පටන් ගන්නවා. ආනාපානෙ වැටෙනවා නම් ආනාපානෙ පටන් ගන්න ආශේවනේ පැත්ත ආවා. ඊට පස්සේ ආනාපානෙ තෝරගත්තට පස්සේ ආශ්‍රයයට භාවිතා කරනවා. ඉන්නෙකින් ධානාපානට වෙන්නල ඔහේ බලන්න. ඔහේ බලනවා කියන එකත් මම ඉතර කැමති නෑ. වචනෙට මොකද ඔහේ බලනවා කියවම ලෙඩ කපුටලා කන්නා වගේ කම්මැලි කමට බුබ්බඩ කමට බලන්නේ. ඒක එහෙම නෙවෙයි. හොඳ අවදි ශක්තිය කියන. වෙන වැඩ බහාත බල ආනාපානෙම බලන්න. ආනාපානෙම බලයිතෝ අනිවාර්යම ආනාපානේ පෙර නොදැක්ක පැති නැත්නම් පෙර අවිද්‍යාවට යට වෙලා තියෙන පැති නැවත දැකීම තුළින් භාවිතාව තුළින් දැක ගන්න පුළුවන්. නමුත් මේක ප්‍රමාණවත් නැහැ. බහුලීකරෝති කියලා නැවත නැවත මේක කරනකොට ඔන්න අපපටිපත්‍ය අවිද්‍යාව නම් වූ පෙර නොදැක්ක දේ දැකගැනීමේ ශක්තිය ලැබෙනවා. මේ අපපටිපත්‍ය අවිද්‍යාව කියන භූමිකදී පොත්තරන වගේ ලිහාන ලිහාන ලිහාන පතුරු ගහන පතුරු ගහන යනකොට යනකොට යනකොට ඕකේ මැද ඉතුරු වෙන කෑල්ලේ හරයක් අතිනවට වැඩිය නිස්සාරකමයි තියෙන්නේ. හරයක් දකින්න නම් කරන කරන වැඩේ තමයි දැන් ඉතින් අර කුණු පැත්ත පැත්තක දාලා හර කොටස මට හම්බ වෙන නිසා එලේ ලිහිලියා කප කපා රෑ රෑ දානවා කියන වගේ සතුටක් ඇති වෙනවා. නමුත් මෙතන හම්බ වෙන්නේ මොකද්ද? උණ ගහක් පතුරු ගහනකොට වගේ පිටම තියෙන හොඳතෝම හයිය හරිය. එන්නේ එන්නේ ගිහලා අන්තිමට මැද හිස්. සත්‍යකාරං කියලා කියනවා මේකට. කොත්තයි සාරේ. සත්‍යකාරංව තං කලං. උණ ගහේ මල් පිපුණට පස්සේ උණ ගහ ඉවරයි. තෙල් ගහත් මල් පිරුණාද තෙල් ගහ ඉවරයි. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරෝ දීලා තියෙන ක්‍රමයේ මේ ආශේවනය කරනකොට භාවිතා කරනකොට බහුලීගත කරනකොට මුලදී මුලදී හොඳ ලොකු හයියට ඇලි හම් වෙනවා. කාගෙන කාගෙන යනකොට යනකොට එන්නෙන් සිවුම් වෙලා අන්තිමට ඔන්න නැති තැනට එනකොට අපි මෙතෙක් කල් හිතාන්නේ මේක ඇතුලේ හොඳ සාරයක් හරයක් මේ ඵලයක් කියේ කියලානේ. දෙවනේ වේගනේ ලං කරගෙන කොට ගාගෙන කබඩා හදාගෙන ලාස්තු ගත කරගෙන කවණ්ඩාකාර කියලා දාගෙන වැඩ කරගෙන ඉන්නේ මේක හරයක් තියෙන කියලා. මොකද පතුරු ගහලා පතුරු ගහලා බැලුවොත් එකක් ඇතුළට යන්න යන්න යන්න හිස් බවක් තියෙනවා. එතකොට වැරදිව තිබුණා නම් මේක පිළිබඳව අගයක් ආඩම්බරයක් මිත්‍යා ප්‍රතිපත්තියක් ඒකත් පටලයි. ඒකත් බලන්නම හිස් පැත්තට පත් කරනවා. ඒ නිසා ලෑස්ති වෙලාම යන්න ඕනේ. එකක් තමයි මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා මෙතෙක් නොදැක්ක පැති දැක ගන්න ඕනේ. දෙක තමයි අපටි අපටිපත්‍ය අවිද්‍යාවෙන් නොදැක්ක දේවල් දැක ගන්න දැනගන්න ඕනේ. මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා මෙතෙක් තමන් වරදවල හිතාගෙන හිටියේ ඒකේ ඇත්ත ඕන්න දැනුයි තේරෙන්නේ කිය ඒ දෙක වෙනස් වෙනකොට ඕන්න අවිද්‍යාවට ඉන්න බැරුව යනවා. තේන හරියක් වෙන්නේ හිස් බවමයි තේන හරියක් වෙන්නේ බලානින් එක වදයක් වෙන එකයි තේ හරියක් වෙන්නේ කවදාවත් එකම හේතුවක් නෙවෙයි හේතු රාශියක් නිසා වෙනස් වෙන මේ සිද්ධියක් වෙන බවයි බරුව හරියක් පේන්නේ මෙව නිතරෝ වෙනස් කර තියෙන බව. ඉතින් ඔන්නෝය අවිද්‍යාව සහ මේ සංස්කාර ධර්මයන් අතර තියෙන මේ පරාසය දැක ගන්න එකම අරුණක් නැවත නැවත බලන්න ඕනේ මේකට තව එකක් මේ අවස්ථාවේදී මම එකතු කරන්න කැමති භාවනා යෝගාවචරයක් වශයෙන් දකින්නකොට සිද්ධිය සංසිද්ධිය ඇති වෙලා චිත්තක්ෂණයක් අපමා වෙන්න දුන්නොත් කවදාකවත් අවිද්‍යාවේ අර සිවි ගැලවෙන්නේ. අරමුණ මතුවෙනකොටම අප්‍රමාදීව මෙනෙහි කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. නිසා එකම අරමුණ නැවත නැවත බලන්න ඕනේ. බලන බලන වෙලාවේ පමා වෙන්නේ අරමුණ මතුවෙනවා හා සමගම බැලුවොත් තමයි මේ මේ විදිහට අරමුණේ පරිණාමය එන්නේ එන්නේ වෙනස් වෙන බව එන්නේ එන්නේ සිුම් වෙලා ගන්න දෙයක් නැති කප්පයටපත් වෙන බවක් තේන්නේ මේ කාරණා දෙක ඕක තමයි භාවනාවේදී යෝගාවචරය බොහෝ කල් ගුරුවරයෙක් ගාව ඉඳලා අවබෝධ කරන්නේ මේ ගුරුවරු මාරු කරන්න එපා භාවනාත්මේ මාරු කරන්න එපා ස්ථානේ මාරු කරන්න එපා අරමුණ මාරු කරන්න එපා ඉරියව මාරු කරන්න එපා ඒක තමයි ලෝක ස්වභාවය ඒ තුලින් තමයි මේ මිච්ඡාපටිපත්‍ය අපටිපත්‍ය පෝෂණය වෙන්නේ එන්න මේ මිත්‍යා ප්‍රතිපත්ති අපරිපත්ති කියන මේ දෙක ගැලවෙන්න නම් එකම දේ නැවත නැවත නැවත නැවත කිරීම තමයි මේ බුදුහාඳුන් එක හොයාගන්නේ. ඒක කරන්න යනකොට අරමුණු මාරු කිරීම නැත්නම් ඉරියාමා ඉරියාපත මාරු කිරීම කියන මේ ඇබ්බැහිය ගලව ගත්තා අරමුණ මතුවෙලා පිළිමි වෙනකම් පිළිමු වෙනකම් මුස්කනකම් ඉඳලා බැලුවොත් සත්‍ය දැක ගන්නවා. මතුවෙනවත් හා සමගම දැක ගන්නවා බලා ගන්නවා ඒකට පැනලා බලා ගන්නවා කියන එක රත් වෙච්ච යකඩ රත් වෙච්ච වෙලා නෝනේ තලා ගන්න. ඉදෙනින් බාන කොට්ටම තලා තලා තලා තලා නැත්නම් රත් මේ යකඩ පුපුරන. ඒකටයි රත් වෙන්නේ. අන්නේ වල තමයි අරමුණක් මතුවෙනකොටම ඒක පිළිනි වෙලා නැහැ. ඒක පිළිතුරුයි. පහුවෙන්න පහුවෙන්න පිළිතුරුයි. අන්නේ නිසා අරමුණේ මුලට ඇද ඇද දැක්කට වැඩි තව චිත්තක්ෂණයකට කලින් තව චිත්තක්ෂණයකට කලින් එන්නකොටම අල්ල ගන්නා මට්ටමට බලන එක තමයි ඒ භාවිත මනස කියලා කියන්නේ ආශේවනීය දේව කරන්න අමාරුයි භාවිතා කරනකොට භාවනා කරනකොට ඔක සිද්ධ වෙනවා බහුලීගත කරනවා කියලා කියන්නේ ඒක ඇබ්බැහිය දෙයක් දැකමුදී ඊගාව දවසේ එනකොටම එන්නත් කලින් වගේ දැක පොරොත්තුව බලාගන්නවා ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේ අරමුණ පරිණාමය වෙන බොහොම ශීඝ්‍ර වෙන නිසා යම් කිසි යෝගාවචරයේ ආනාපාන සතිය පිම්බීම හැකීම වගේ මූල කර්මස්ථානයක් ඉඳගෙන භාවනා කරනවා නම් ඉස්සල්ලාම ඉස්සල්ලාම අරමුණත් එක්ක හිත සමාන්තර වෙන්න විනාඩි 35ක් 40ක් යනවා. එන්නේ තම්පත් කරගෙන, නීවරණ අයින් කරගෙන, අරමුණ මෙනෙහි කරන පුරුදු කරගෙන, හතරෙන් තන අල්ලාගෙන, ආචින් අරමුණක් එක්කම සමාන්තරව යනවා කියලා හිත සතුටක් එකලාශයක් වෙන්න විනාඩි 35ක් අතරක් යනවා. පහු වෙනකොට පහු වෙනකොට පහු වෙනකොට මේ දක්ෂකම් එකම තැනම එකම අරමුණ එකම දිශාවට හැරලා එකම වෙලාවට වගේ භාවනා කර කර කර යනවා නම් ඒ විනාඩි 15ට 10ට 5ට ගිහලා අන්තිමට පුදුම හිතෙනවා වාඩි වෙනකොටම අරමුණ අල්ල ගන්න බැරි තරම් සියුම් වෙලා කරා. ඒ අර බහුලීගත කිරීමේ ආනිසංස. භාවනා බහුලී කතා කියන එකේ ආනිසංශ එතකොටම කොහොම සියුම් තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකට අර මම කලිමුත් ඥානතෝර මතක් කරගමු. ඥානතෝර මතක් කරලා වැඩගත් නැති නිසා නෙවෙයි වැඩගත්ම කාරණාව තමයි ඒකට එපා කරන ගතිය. ඒක තමයි ආරමුණු මාන කිරීම ඔය මේ ඉරියාපත මාරු කිරීම සිද්ධ වෙන්නේ. එහෙම නොකර ඒකම බලංචෝ මේ අපේ සංස්කාරයන් පිළිබඳව මේ අනියම් ප්‍රේම සම්බන්ධ භාවය. තියෙන්නේ ඕකේ ඇත්ත දකින්න තමයි. දැකපු දල් දෙක. ඒකට අර කර්ම කතාවක් කියනවා ඒ දෙන්න දෙමහල්ලෝ විවාහ වෙලා ගත කරලා ඒ මනුස්සයාට හදිස්සියෙන් වගේ අඹු එපා වුණා. ඊට පස්සේ දීගේ කඩනවලු මොකද කියලා බලන්න මේ මනුස්සයා කන්නාඩි දෙකක් ඇරියා. කන්නාඩි ගන්න ඉතලා බොහොම ලස්සනට අඹු සිංගිත්ත දැක්කා. කන්නාඩි ගත්ත දවසේ දීගේ කඩනවා. ආන්වාගේ මේ විද්‍යාව පහළ වෙච්ච දවසේ මේ සංස්කාරات එක්ක අනියම් ප්‍රේම සම්බන්ධතාවය සාහසේ හෝ එලිපිට අන්ධකාරය හෝ එළියේ ඕක පුළුවන් තරම් ඒක තමම තමම පටවිල්ලක් මේ වෙලා තියෙන කියන එක තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි පළවෙනිම ක්‍රමය අර සකදාසේ දුරු කිරීමේ සංස්කාරයන් සංස්කාර වශයෙන් දුක් වීමට උපන්දයට අපේ සංස්කාර දුක්ඛා මොනම විදියකින්වත් මේකේ හොදලා ගන්න දෙයක් නැත්තේ නෑ. මුල හොඳයි නැද නරකයි නැද හොඳ නෑ අග හොඳයි මොනම දෙයක් ගන්න නෑ කියන එකන් අපි කොහෙන් හරි කැලක් අල්ල. ආ මේක එන්නේ ඒ සංස්කාරතා විඥානය අතර තියෙන මේ කටයුත්ත මේ මේ සංස්කාර සහ අවිද්‍යාව අතර තියෙන මේ කටයුත්තේ අවිද්‍යාවේ මේ දෙතාවර පහර දීම. නොදන්නාකම වැරදියට වටා ගැනීමක් නැති වෙන්න නම් මේ සංස්කාරයන් මතුවෙනකොට මෙනෙහි කිරීම සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙන එක ක්‍රමයක්. ඒක හොඳට කරගෙන යනකොට ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, සංඛාරිකරණ විසුද්ධි කියන තැනට එනකොට ඔන්න ඔය ටික වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉතිස්සලාම සාහන තේරෙන පටන් අර ගන්නවා. සංස්කාරයන්ගේ සංස්කාර ස්වභාවය. ඊගාවට තියෙන ක්‍රමය තමයි මේක මේ විදිහට භාවනාම නොකලත් තර්ක ඥානයට අනුමාන ඥානයට දාලා බැලුවා. දැන් මේ වගේ බණක් අහගෙන ඉන්නකොට භාවනා කරන්න මේ ආත්ම නිවන් දකින්න අදහස නැති වුණා තේරෙන පටන් ගන්නවා. එතකොට සංකාරයන් පිළිබඳව සැලසුම් කිරීම, ව්‍යාපාර කිරීම, අනියම් ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම නතර වෙන්න පටන් ගන්නවා. ඒ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ ඒ මහලු බ්‍රාහ්මණේ හොඳ දැනුගත් කෙනෙක් සර්වඥාන්සේ ඉදිරිපිට ධර්ම දේශනා කරගෙන ගෙදරට ආවි ගිහිල්ලා ලොකු පුතා බදාගෙන ඇඬවලු අනේ පුතේ සියල්ලම ආරයි සරුවචනසේ සියල්ලම ඉච්චයි කියන්නේ. ඒකට කාරණාව තේරලා තියෙනවා. ඒක තේරලා තියෙන්නේ අභාග්‍යයකට. දුමංගලයකට පුතා තමයි හිතේ પરම්පරාව ගෙනියන්නේ. සම්මුණු ආගමයි પરම්පරාවේ ඒ බුදලේ ඔක්කොම ගෙනල්ලා පුතා බදාගෙන ගවලු හැදේ පැත්තේ. බුදුහන්ස ඔක්කොම අනිත්‍යයි කියලා. එහෙම බලන්නේ නෙවෙයි. ධර්මඥානෙටම අහු වෙන බමුණට ගැට ගහන්න කොච්චර හැදුවත් ඒක ඇහෙනවා. ඒ වගේම සරුවචනාංශේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා ආදී වශයෙන් ඒ සිංහ නාදේ පවත්වනකොට දීර්ඝායෂ්ඨ බිල්කොල්ල ඒගොල්ලෝ හිතන්නේ අපි තමයි ඉස්ලාම ජීවිතේ පහළ වුණේ අපි එනකොට තිබුණේ මේක හිස්වීම කවුරක්වත් ඇවිල්ලා තිබුණා අපිට පස්සේ තමයි අනිකොල්ල ඔක්කොම ආයෙ නිසා ඒගොල්ලෝ අපිට කලින් මැරලා යනවා අපි මේක සදාකාලිකයි කියලා ඉස්ලාම ඉස්ලාම ආපු දේවතාවුන් කොල්ල හිතන්නේ ඒගොල්ලන් මේක ඇහෙනකොට සහලවනවා. ආ සරුවත් යනවාගේ තුන් ලෝකේ දැනගෙන දේශනා කරන අනිත්‍යයි කියන්නේ. ඒත් නිවන් දැකලා නෙවෙයි ඒ සහලවන්නේ ඔය අනුමානයයි. ඒක උපමාවක් වශයෙන් සරුවත් යනවාගේ කියනවා සද්දන්තු කුලයේ ඇති කලින් ගෙනල්ලා රජරෝගාව රාජ ඥානයක් විදිහට අත්හලේ වැඳලා සුඳුතුන් අල්ලාගෙන කිරකණින් නාවගෙන සාධිකේ සම්මාන විදගෙන අනිකුත් අත්තරල මැද ඇබ්ජාලේ ඉන්නකොට අසල දින කැලේක සිංහේ සිංහනාද කරන ඇහෙනකොට අත පිටිපස්සේ කකුල් දෙක ඈත් කරලා ඒ වෙලාවේ කාපුවා බඩයන්ද පටන් ගන්නවා. මේ ගොල්ලත් එක්ක Taman යටෙක් පාඩපත් වුණාට සිංහේගේ ශබ්දය ඇහෙනකොට ඔක්කොම ඉවරයි. ආන්නේ වගේ තමයි දෙවෙනි ක්‍රමේ තමයි ත්‍ක්ඥාණයටම අහුවෙලා තිනවා ඒක තමයි අද බටහිර ලෝකෙට වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ විද්‍යාව දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අලුතෙන් හොයාගන්න සෑම දෙයක්ම මෙතෙක් භෞතික විද්‍යාව විද්‍යාව හොයාගත් දේවල් බොරු බව ප්‍රසිද්ධිය කියන්නේ. ඒ නිසා විද්‍යාව අවිද්‍යාවක් කියලා කියනවා. ඒ නිසා අලුතෙන් වචන හදනවා චිත්ත විද්‍යාව. මයින්ඩ් සයන්ස් එක. ඉතින් හිතක් කියන දෙයක් අත්දැකලා භෞතිකයි හේරම මනින්දත් කරන්න පුළුවන් කිරන්නත් පුළුවන් මෙතන කරපු දේ තව දැනක් කරුවත් ඒකේ ප්‍රතිඵලම දෙන්න ඕනේ එහෙම නැත්නම් ඔක විද්‍යාත්මක නැහැ දැන් පේන්න පටන් ගන්න තියෙනවා එහෙම එකක් නැහැ. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක් ලැබීම කියන එක අද විද්‍යාවේ ජනප්‍රියම මාතෘකාවක් වෙලා තියෙනවා. ශක්ති වලින් විවිධාකාර පටවිය ආපෝතේජ වැවෙනවා, හැදෙනවා, නැවෙනවා කියන්නේ. එතකොටත් ඒ අතන්ද ඒ අතීත නාගත පිළිබඳ සැක පහළ දුරු වෙලා වර්තමාන හිත කියන ගැටයක් තියෙනවා. නමුත් අද අපි ගන්න හිතන්නේ මම බලාපොරොත්තු වුණ ආවේ තුන්වෙනි කරේ. තුන්වෙනි ක්‍රමයක් කරුවචනාන්තිගේ දේශනාවලින් උතුම් කරලා ගන්න පුළුවන්. මේ විදිහට අතීත අනාගත වර්තමාන වශයෙන් ඇති සැක අර පරිකාසිත විස්හන්දිත කියපු ත්‍රස්ත ගති සහ බය ගති මේ හැරෙන ගති දුරු කිරීමට ප්‍රතිපදාවක් ඒක සර්වචන්නාංශයේ ක්‍රම නැත්නම් ඒ වචන මාලාව අනුව ගත්තොත් පටිච්චසමුපාදේ ප්‍රතිලෝම ක්‍රමය අපි දන්නවා පටිච්චසමුපාදේ බොහෝ විට කටපාඩම් කරන්නේ ඒක පෙන්ලා දෙන නිදර්ශනය අනුව අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියනවා. සර්වඥාන්සේගේ දේශනා දිහා බලනකොට පේනවා ඒක වැටහෙන වෙලාවට ඉස්සල්ලා වැටෙන්නේ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් එක එක ධර්මයන්ගේ නිරුක්ත වීම නිසා ඊගා ධර්මයේ පහළ වෙනවා ඒ කියන අපි ප්‍රතිලෝම ක්‍රමය කියන්නේ පහළට ඉහළට එන ක්‍රමය ආන්නේ ප්‍රතිලෝම ක්‍රමේදී ආ බලනකොට කෙනෙකුට මේ අතීත අනාගත වශයෙන් මේක සදාකාලිකද කොතන සිට කොතෙන්ද ආවද කොහොම මේ දේ සිද්ධ වුණාද එතන මම කොහොමද කියලා දැන් කොහොමද විඤ්ඤාදි වශයෙන් ඒ කියන සැක වෙනුවට වර්තමානයේම සිද්ධ වෙන සංගතිය සංසිද්ධිය වටහා ගැනීමෙන් සැක කරන්න එක්ක වෙලාවක් නැති වෙනවා නැත්නම් වර්තමානයේ ප්‍රත්‍යක්ෂයෙන් පේ. මේ මේ දේ සඳහා මේ කියන ධර්මය භාවනා යෝගාවචරයේ තේරුම් ගැනීම සඳහා කුංචි දෘෂ්ටි කෝණේ වෙනසක් ඉල්ලා හිටියේ. ඒ මොකද අපි දන්නවා සම්ප්‍රදාන කූලව නැත්නම් සම්මතාන කූලව ජීවිතේක අවසානයේ මරණය. අපි කියන සම්මුති මරණය. එතකන් තමයි මේ තේ. ගණන්කාරකම්, සල්ලි තියෙනකම්, නම්බුකාරකම්, දිලේ තියෙනකම්, ආඩම්බරකම් මුදල් තියෙනකම් මේ ඔක්කොම කම් මෙලගේ යනකම්. ඒ ටික කර කර ඉන්න මිනිස්සෙකුට කල්පනා වුණොත් නැත්තම් අපිට හේතු ගන්න දෙන්න පුළුවන් ඒ සම්ප්‍රදාන කූල මේ සම්මුති මරණය කොහොමද හැම චිත්තක්ෂණයකම වික්ෂණික වශයෙන් මෙරි මෙරි උපදිනවයි කියලා. මේ සංසිද්ධිය ඇයිදදී උත්සන්න වෙන්න පටන් ගන්නවා සංසිද්ධියට වැඩිය ආවේග ජනක ආසන්න ගතියකට එනවා. ඒ නිසා මේ කටිසෝපාද කතාවේදී මෙතෙක් කල් හුඟක් ඔය සම්පදාන කෝල අපේ අරුව අතුවා මේ හැටියට ගියේ ඔය සම්මුති මරණය මුල් කරගත්ත අතීත මරණය අතීත ජීවිතයක් මේ මරණයක් ඒ වගේම අනාගත ජීවිතයක් කියලා තුන් භවයක් අල්ලගෙන තමයි. නමුත් ශනික මරණය ගත්තොත් ඒ තුන් භවයේම මේ වර්තමාන චිත්තක්ෂණයෙම අපිට මේ හිතාමතා ගන්න පුළුවන්. අන්නේ ක්ෂණික වශයෙන් ඇති වෙන අරමුණ එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම ඒකේ වෙලාවේදී පසු නොබා බලබලා බලබලා යන්න පටන් අරගත්තොත් අප්‍රමාදීව දල්වාගත් වීර්යයෙන් යුක්තව එනේන අරමුණ දිහා අතීතයට දුවන්නේ නැතුව අනාගතයට දුවන්නේ නැතුව වර්තමානයේ මම දැන් මෙතන කියන තැනදීම ගන්න පටන් ගත්තොත් සර්වචන් වහන්සේගේ එතෙන්ට ආලෝකයක් වටවනවා ඕනම සිද්ධියක් ගත්තාම උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තස්ස අඤ්ඤතක්ඛම් පඤ්ඤායති කියලා මේ වර්තමාන වශයෙන් බලනකොට ඒකේ මුලමදාග කියලා තුනක් තියෙනවා. අපි දින උත්පදුමක් කනිනවා. එතන ඉඳලා ජරාවට පත් වෙන ජරාවෙන් මැරෙනවා. ඒ තමයි මනුෂ්‍ය ජීවිතය, සත්ත්ව ජීවිතය, ගහකොළ, ගස් හඳ ඒකතරු ඔක්කොටම ওই ටික තියෙනවා. ඒක ඉතින් බලන්න කාලයට යට වෙනවා. ඒකට කාලාන්තරයක ඊයේ කියලා එකක් තියෙනවා, අද තියෙනවා, හෙට තියෙනවා. මේ මේ මොහොතේ ඇති වෙන උප්පත්තියත් මේ මොහොතේම ඇති වෙන පරිණාමයක් වෙනස්භාවය ඒකේ ඡයවීමක් දකිනවා නම් ශනික මරණය තුල ඒක ඔය බැලු බැලමට පේන්නේ බොහෝ විට බලා සිටීමේ ලංව බැලීමේ සාදරව බැලීමෙන් තමයි මේ සර්වඥාන්සේ යෝජනා කරන මේ මූල ධර්මයේ විප්‍රමේය සත්‍ය අසත්‍ය බව දැක ගන්න පුළුවන්. ආනේ විදිහට චිත්තක්ෂණයක තියෙන උපාද සිටි භංග කියන මේ තුන දැක ගන්න උත්සාහ කෙරුවොත් ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ වර්තමානයේ මේ තිතිය එතන වර්තමානයේ මේ වෙන පෙරලිය පරිණාමය අහේතුකෝ නෙවෙයි දුක්පාදයක් කියේ. ආනේ උපාදේ දිහා බලනකොට ඒ උපාදේ වෙලා තියෙන ඉතිසල චිත්තක්ෂණයක තිබුණු යම් යම් හේතු ධර්ම රාශියක් නිසා. ඒක නිසා වර්තමානයේ යම්ම චිත්තක්ෂණයක අපි උපාද තිති බංගවල පිටි අල්ලගත්තොත් ජීවනසයට උපාද චිත්ත දෙකම දැක ගැනීම තමයි ඒක සඳහා අත්‍යන්ත කිච්චුම ආසන්නම කාරණා. මේක තමයි මම හිතන්නේ ඔය නාම රූප පරිච්ඡේද ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන කියලා දෙකට කඩලා පෙන්වන්න හේතුව අපි ඉස්සල්ලාම නාම රූප වශයෙන් ඒ චිත්තක්ෂණේ අල්ලන. ඒ චිත්තක්ෂණේ නාම රූප කොටස් අල්ලනවා. අපි ආස්වාද කරනකොට මේ ඇතුල් වෙන හුස්ම ඒක මොනා නාස්පුඩු පුරවාගෙන ඕන ඇතුල් වෙනවා ඒ බව වෙන් කිරීමෙන් දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ පිටවීම නෙවෙයි කියලා වෙන් කරලා දැනගන්න පුළුවන් ඇතුල් වෙනවා ඇතුල් වෙන බව ඒතර ඇතුල් වීමේ හැපීම රූප ධර්ම කොටාදයක් නම් ඒක පිටවීමේ වෙන්කොට දැන ගැනීම නාම කොටාසය කියලා කියනවා මේ පින්දී මේ ආස්වාදයක ඇතුල් නාම රූප දෙක පිට වෙනකොට ඔන්න නාස්පුඩු පුරවාගෙන ආකාශයේ හැපීගෙන පිදුකලේ හැපීගෙන හෝ පිට වෙනකොට ඒකේ පිරිමදින ස්වરૂපය රූප ස්වභාවය රූපණ ස්වභාවය තේරෙන ස්වභාවය ඒක ඇතුල් වෙන්නේ වෙනකොට දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා ඒකට කියනවා නාම ස්වභාවය ඒක හැම අරමුණේම නාම රූප දෙක වෙන් කරන වෙන් කරන යනකොට අපිට හරියට කඹේ ඇවිදින්න වගේ වර්තමානෙම කරගෙන යන්නේ අන්න ඒක දිගේ යනකොට ත්‍රිතිය පහළ වෙනවා ධම්මා ත්‍රිති කියලා මේක කොහොම සිපිලට පටන් ගත්තේ කියලා තේරෙන්න පටන් ගන්න. මේක හරිම මායාකාරී ස්ථානයක්. මේ සම්මත ලෝකයේ ඒ සබ්බයත්ගත ලෝකයේ විස් බඳින්නේ හැංගිලා නටනකොට තමයි ඉදී නඩා. නමුත් සියමනක් තියෙන කොච්චර නැතුවත් එලිපිට කොච්චර විස් බඳක් හැංගිලා නටන්න එපා එළිය කවදා හරි. ඒකද බඳින්න ඒක නේ අරංගේත්‍රම කියලා හිතාගෙන මේ කියාගෙන දොරට බැලීමක් කරන්නේ. දෙව දාගෙන, තිර දාගෙන, හඳුන් කුරු පත්තුකොන එළියට දානවා. එතකොට වෙස් බඳලා. තමයි හැංගි හැංගි තමයි වෙස් බඳින්නේ. බුදුහාමුදුරෝ මේ ලෝකෙම වට කියන්නේ කුණාරප කියලා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමානුකූලව පෙන්ලා දෙන්නේ ඔබ නටනට හොඳට බලපන්. ඒකෝට නම් පේන්නේ මේ දේව දූතෙක් කියලා මේ කරලියට ඇවිල්ලා පෙරපත තාලනෝ නටනවායි කිය. නමුත් නටන නටන යනවා බලන්න ඉන්නකොට පේනවා මේ වෙස් ගලවකට පස්සේ නිකන් මිනිහෙක් විතරයි ඔබ තියෙන්නේ. පොඩ්ඩක් ඉතලෝ දැකපෝ කුණු පාලා ගියාරි කවුරු හරි කියන මිනිහා තමයි. ඒත් වෙස් ගලලා එනකොට නම් මහ විකාර විභූෂණ තියෙනවා තේද තියෙනවා. මෙන්න මේ විදිහට වෙස් බල බල ඉන්නකොට හිත අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක් තමයි මේ වෙස් බඳින තැනට හිතයක්. හැමදේම හිතුවේ මනස ජීවිතේ කුණු හරි පහදී කරුවෝ. බඩේ හම් වෙන්නේ කරුවෝ. මේ පෙන්වන්නේ නැහැ පෙරින් පක්ෂයට බලන්න දෙන්නේ නැහැ. බබා දොරට වඩනකොට නම් ඔන්න සවුන් පුච්ච. එතකොට බබා එළියට ඇවිල්ලා. ඔන්නතර බබා බල බල ඉනකොට තේනවා බබා දිගු දුන්නා නෙවෙයි. මෙන්න මේ ආවල් සිද්ධියෙන් මේක එළියට එන්නේ කියලා ප්‍රසූතිය දැක ගන්න පුළුවන්. ප්‍රසූතියට ඉස්සෙල්ලා පිළිසිඳ ගැනීම දැක ගන්න පුළුවන්. මේ තේරම අන්ධකාරය වුණාට එලිපිට තමයි නටන. බුද්ධජාන් වහන්සේ ලෝක සම්මත සදාචාරයට ඉඳ කියලා නටන නැටුම දිහා හොඳට බලන්න කියනවා මතු වෙන තැනට ඇහැ තියාගන්න. එකක් කොහෙන්ද එන්නේ කියන එක. ඒක යෝනිසමනිකාරය කියලා කියන්නේ ඕකට. ඔන්න යෝනිසමනිකාරයෙන් බලාන යනකොට ඕනම සංසිද්ධියක් නැතිල බලන් ඉන්නකොට වෙස් බඳපු තැන තියෙනවා. ආනේ වෙස් බඳින තැන තමයි જાතිය නටන තැන. සිටියනම් මෙන්න මේක නිවන් දකින්නට නතර නොවි මුලට මුලට මුලට මුලට ආවේ. මේකට ක්ෂණික මරණයම ඉදිරිපත් කරගන්න ඕන සාමාන්‍ය මරණයදී මේක කරන්න වෙලාවක් නැහැ. වැඩේ පණ යන වැඩි. මේ ක්ෂණික මරණයේදී මේ හොඳට තරුණෝදේ තියේදී, ශේෂ්ඨලිය නිල්ව තියේදී, තරුණහම තරුණකම තියේදී පටන් ගන්න පුළුවන් කරගෙන බැලුවොත් ඒ ඒ චිත්තක්ෂණේ මත වෙන මත වෙන අරමුණ බලන්නේ හිතියොත් අරමුණ මත වීමට හේතුව ටික ටික ටික ටික පේනවා. ධම්මච්චේ කියන්නේ මේකට කියනවා උපාදිතී භංග වලින් අපි ඉස්සල්ලාම සිද්ධියක් ඇති වෙලා මේරුවාට පස්සම අපි සිද්ධිය දකින්න සිද්ධිය අපිට ඇස් වගේ. ඇහැ ගැහෙන්නේ. එහෙම නැත්නම් එහෙම සිද්ධිය දන්නේ නැහැ. ඒ සිද්ධි වාචි සිද්ධ වෙන්නේ අපි එකකට ඇහැ ගමුනට පස්සේ අපි එතකොට දකින්නේ ඒක හොඳටම වෙරිච්ච අවස්ථාවක්. නමුත් ඒක දිහා හුඟක් වෙලා ඒ සිද්ධියම නැවත නැවත වෙන දිහා බලන් හිටියොත් වෙනවා මේ සාරණ කමට ඕදේට මතුවලා එන්නේ ඉස්සෙල්ලා මේකේ ලා අවස්ථාවක් තියෙනවා. පුංචි අවස්ථාවක් වෙනවා. මේකට බලාන බලාන බලාන යනකොට මේ හොඳට හොද වැඩිලා තෙද වැඩිලා විශේෂ ශක්තිමත් වුණාට පස්සේ මේක ජය ගන්න පරාජය කරන්න බැරි වුණාට ඒක ඉතාමත්ම තුන්වි ලදරු අවස්ථාවකින් මතුවලා ඉන්නේ අන්න එතෙන් යන්න යන්න අපි බලවත් වෙනවා සිද්ධ දුර වෙනවා කුරුවෙන් කපන කන්න කුවිතේ නැතුව දීපොත්තෙන් කඩන්න පුළුවන් අංකුරේ දැකගත්තොත් අපිට පේනවා මේ අංක අවස්ථාවේලා මෝරතන දක්වා පමාරුණොත් ඉතින් ඉඳ වැඩෙන්න දුන්නොත් අපිට පොරවකෙමක් කපලා ඉවර කරන්න බැහැ ඔව් භාවනා කරනකොට තේනවා සෑම දෙයකටම හේතුව ඉතාමත්ම ලබකින් ඉතාමත්ම තුනී මේක හොඳටම දක්ෂෝ කියන තමයි වෛද්‍ය ශාස්ත්‍රය. ඕනේ දෙයක් පවුකෙව ඒකෙන් පිටරට ගිහිල්ලා තනියම කරන්න බෑ. හැබැයි රෝග මූල අවස්ථාවේදී කුණු වතුරටයි ලුණු වතුරටයි තනියම කරන්න බැරි ලෙඩක් නැති බව ලෝකයා දන්නවා. විශේෂම වෛද්‍ය ශාස්ත්‍රවල ඔය ජාත්‍යන්තර මුදල් ලැබෙන කරන සංගම් වල කට්ටිය දන්නවා උණු වතුරටයි ලුණු වතුරටයි සමීප කරන්න බැරි ලෙඩක් නෑ. හැබැයි ඒ මුල් අවස්ථාවේ. ඒගොල්ලෝ කියනවා ඒක වල කලබල වෙන්න එපා. ඕගොල්ලෝ ඒක පන්නන්න. ඊට පස්සේ අපි වන්න විශේෂඥ වෛද්‍යවරයෙක් එයා අල්ලලා දෙයි රෝග හේතුව දැන් පඳුල්ලන්න ඕනේ. ඊට පස්සේ එයා තුන්දුවක් දෙනවා අපේ කම්පැනි බඩු ගන්න. අපිත් ඕගොල්ලන්ට හොඳ ලස්සන පැකට් එක දාලා පොලිසින් අහුරලා මෙන්න බේස් දෙනවා. දැන් ගාලේ වල හැනිව කරගන්න කියලා. සර්වඥාහතෝ කියන දැනගෙන තමයි භවහට වෙන සත්‍ය දුක් වෙන දුක සතහට වෙන භව දුකට වේදානම් කියලා ඒ රෝගේ හැමදාම මතුවෙන කුංච අවස්ථාවදී. ඒක නිසා විපස්සනාවේදී කතාවක් කියනවා අපේ ශරීරය අවුරුදු 7කට දැරයක් 100ක් වෙනස් වෙනවා. ඕනම ලෙඩක් ආහාරලා හැවතුම් පැවතුම් වලින් අවුරුදු 7කින් හරි කරනවා. ඒකේ සම්භාව්‍ය විද්‍යාව පොත් තුළ ප්‍රසිද්ධියම ලියනවා ඕනම ලෙඩක් මුලින් ඇල්ලුවොත් අනේක කරන්න පුළුවන්. ඒක මේ කාලයක් රෝගේ දිහා පරීක්ෂා කරන්න. එන්නකොටම රෝගේ යට කරන්න යන්න එපා. එන්නකොටම බලන්න ඕනේ මොන තාක්ෂික කොහොමද මේක මතුනේ කියලා බලුවොත් ඒ බලන එක හිතේ හැටි හැබැයි ඒක විවේක බුද්ධියට සිද්ධ වෙන්නේ ඒක දිහාම පෙර පූර්ව නිගමනින් තොරව නිරීක්ෂණය කරන කරන කරන ගියාම මේ පොතෙන් කඩන්න පුළුවන් තරක් වෙනවා. ආන්නේ වගේ මේ උපාදටි විභංග කියන මේ සංසිද්ධි තුනෙන් මැද කොච්චර ගොරෝසු වෙලා කෙලෙසක් අපිට ආවත් ඒක නැවත නැවත බල බල හිතියෝ ඒක එන්න මීට මොහොතකට කලින් ඊට වැඩිය තරුණ ලපටි අවස්ථාව දැක ගන්න පුළුවන්. අනේ අභාග්‍යයකට වගේ මේ ක්ලේශයක් මතුවෙච්චාම මේ ක්ලේශයේ එනතන දක්වා නිරීක්ෂණය කිරීම පාපයක් විදිහට තමයි මේ සම්මත බුද්ධ අලංකාරෝ උගන්වන්නේ. කෙලස් බලන්න බාගුවම මකල්ලා ගන්න ඕක නැති කරන්න ඕක යට කරන්න කියලා ඉතින් ඒකට බලිත වෙන්න ඕන. නැත්නම් ප්‍රතික්‍රියා කරනවා. අවදාකවත් ඒ රෝගයේ මූල ආරම්භය අල්ලන්න හම්බෙන්නේ. අන්නේ මූල ආරම්භය අල්ලන්න කෙලස් බව දන්නවා. මේ කෙලස් තමයි දැන් මම කෙලස් වලින් ආතුර වෙලා. ඒ ධ්‍යාන බලන්නේ. සතියෙන් යුක්තව බලන්නේ. අප්‍රමාදීව බලන්න. හොඳටම රාගය ඇවිල්ලා රාගය දිහා බලන්න. ද්වේෂය ඇවිල්ලා ද්වේෂය දිහා බලන්න. තමයි මෝඩේ අන්ධකාරයේ ඉන්න බව දන්නවා. අමන්නේ මෝඩයා මෝඩයා බව දන්නවනම් බුදුහාමුදුරු දෙකක් පඬිතුකට වැඩිය විතරයි දෙවෙනි වෙන්නේ ඒකම බොහෝ පඬිතේ. ඌ අඩුවාන මෝඩකම මත දන්නවා. ආන්න මෙතෙන්ද යන්න මෙන්න මේ දෙවෙනි ක්‍රමයට සැකදුරන ක්‍රමය තමයි ප්‍රතිලෝම ක්‍රමයට සිද්ධිය වෙච්චාමයි. ඒකට කලබල වෙන්න එපා. හේතුව කර්ම වෙන්න පුළුවන්, චිත්ත වෙන්න පුළුවන්, වෘත්ති වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්. දැන් සිද්ධිය වෙලා. දැන් ලේපිත අහුවෙලා. කලබල වුණොත් තමයි අපිට මකන්න උත්සාහ කරන්නේ ඔබ සදාචාරයෙන් මනින්න උත්සාහ කරන්නේ නෑ ඔබ දෙයක් බැලුවට කවදාකවත් රාජපරාධයක් වෙන්නේ නෑ බුද්ධහරි උතුමෙන් වහන්සේලා අපි පහත් කළ සලකන්නේත් නෑ ඒක නිසා සිද්ධිය එහෙම ගලලා කලබල වෙන්නේ නැතුව මම ඊට පස්සේ මේ ඔමරක් ජීවිතේ ඕව වෙනවා ඊට පස්සේ මේ ජීවිතේ වෙන මීට චිත්තක්ෂණයක කලින් මේක දැක් ගන්න ඕනේ කියලා රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ මතුවෙන මතුවෙන අවස්ථාවේ මුලින් මුලින් දැක් ගන්න උත්සාහ කළොත් අපිට තේනවා මුලට යන්න යන්න පාලන ශක්තිය අපට ඕක කොහොමමයි ආනාපාන. ආනාපානේ බලනකොට මුලින්ම අවුගෙන නාස්පුඩු පුරවාගෙන යන ගොරෝසු ආනාපානේ මැද විතර. කරගෙන කරගෙන යනකොට අපි යම් අවස්ථාවක් වෙනවා නම් දීගං වාස සන්තෝ දීගං අත්ථ සාමිච්ච පජානාති රස්සං වාස සන්තෝ රස්සං අත්ථ සාමිච්ච පජානාති කියලා ආස්වාද ප්‍රසද්ද සංසිතේ වොත් කියනවා සබ්බ කාය පටිසංවේදී අත්ථ සික්ඛාමිච්ච සික්ඛති ආස්වාදයේ මුල මැද අග දකිමින් දකිමින් ආස්වාද කරන්නේ. එතකොට මේ යෝගාවචරයට වෙන්නේ අර හැප්පෙන ගොරෝසුන ආස්වාද ප්‍රවාහගෙන ඉඳ ඉස්සරලා ආනාපානයේ ලදරු ලපටි අවස්ථාවක් තියෙනවා ආස්වාදයේ. ඉස්සර අපි ඒව දකින්න තරම් සියුන්නේ දැන් දකින්න ආස්වාදයේ මුල මැද අග ඔක්කොම බලන්න ඕනේ කියනකොට ඒ ගොරෝසුන ආස්වාද ප්‍රවාහගෙන යන ඉස්සරලා ඒ තත්ත්වෙටපත් වෙමින් තියෙනවා. නතු වෙමින් තියෙන මොහොත වෙමින් තියෙන ආනාපානේ මුල හරිය පේනවා. තව ඉස්සරහට යනකොට වෙනවා මේක කෙලවරක් නැති තරම් ප්‍රස්වාසයේ කෙලවර වෙච්ච තැන ඉඳලා ආස්වාසයේ මේ දැනෙන තැන දක්වා අන්ධකාරයේ සිදුවෙන වැඩ රාජකාරි ගොඩාක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා දැනෙන්නේ නැහැ. ඒක මේ ලේසියටත් පාඩුවටත් කරන මොඩකමක්. ඒ අරමුණු බල බල හිටියොත් අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ ආස්වාදයේ පස්වාසයට මාරු වෙන තැන ඉඳලා පස්වාසයේ ආස්වාදයට මාරු වෙන තැන ඉඳලාම දැනුණා නොදැනුවත් කිව්වත් නොකිව්වත් පරිණාමයක් සිද්ධ වෙනවා. ආන්නේ මේ මුලට ඇදීම තමයි පස්සේ පරිඥාණය කියලා කියන්නේ. මේක තමයි විපස්සී ලබුවචන් වහන්සේ තමන්ගේ සර්වඥතා ඥාණයට බෝධි සම්භාරය පුරන කාලේ අවසාන ආත්මයේදී උත්සාහ කළා කියලා. එතුමා දැකලා තියෙන හතර පෙර නෙවෙයි මරණය ප්‍රශ්නයක් කරාතියි. මුදුවට කල්පනා කරාලු මේ මරණ මිනිස්සු දිහා බලලා මැරෙන්න ඉස්සරලා ජරාවාරය. ජරා ලකුණු පහළ වෙනවා. ජරාව පහළ වෙන්නේ ඉස්සරලා උප්පත්ති ලකුණු පහළ වෙනවා. ඒක නිසා උන්ට කල්පනා කරන කරන යනකොට ඉතින් දීර්ඝ මේ ආර්ය පරිශ්‍රයේ පස්සේ මරණයට ආසන්න හේතු උප්පත්ති කියලා තේරෙනවා. ඔයත් තර්ක ඥානකාරයට අහුවෙන්නේ. ඒකට ඊට ඕන තියෙන්නේ ඉපතුනාට පස්සේ නොමරි ජීවත් වීමයි ඔන්න මිනිස්යාට වෛද්‍ය විද්‍යාව හොයන්න හදලා. එහෙම නැත්නම් ඔය මේ මේ ආයුර්වේදිකයන් තෝකටමනේ නොමැරී ජීවත් වෙන්න. තරුණකම රැකගන්න. නමුත් මේකට නොමැරී ජීවත් වෙන්න නම් උපදෙන්න තුින් තෝනෑ කිව්වා මේක නිකම්ම මූගල කතාවක් වගේ තියෙනවා. නොකියම නෝ කතාව මොකද? උප්පත්ති ගැන මහා මංගල කාරණා. ඕක නැතු මොනවක් කරන්නේ? එතන උප්පත්ති ලැබපු මිනිහා නැවත නොඋපදී ඉන්නවා කියන කල්පනා කරනවා කිව්වා මේක ඉතින් සියදි වෙනකම් ගැනීමක් වගේ පේනමුත් දෙපැත්තේ සර්වඥාහසේට බුදු වෙන්න ඉස්සෙල්ලා කල්පනාලා තිනවා මරණයට ආසන්න හේතුව උප්පත්තිය. නැත්නම් ජාති ජරා මරණ පිළිවෙතයි යන්නේ. මේ උප්පත්තියට හේතුව පෙරක කර්ම නිසා. නැත්නම් භව කර්ම භව කියලා මේක සාමාන්‍ය අභිධර්මයේ වචනේ හදාගෙන කියනවා. කර්ම භවයේ තියෙන තාකල් උප්පත්තිය වළක්වන්න බෑ. උප්පත්තිය ඍණුවන් මරණය වළක්වන්න. ඒක භවයට හේතුව. දිගට දිගට දිගට දිගට තෘෂ්ණාව තෘෂ්ණාවට හේතුව වේදනා වේදනාවට ස්පර්ශය ස්පර්ශයට හේතුව මේ සලආයතන සලආයතනට හේතුව නාම රූප නාම රූප හේතුව විඥානය කියලා පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන තැනට එක හැල්ල ගියා. ඒ තරම් ඥාන ඥානවන්තයි ශික්ෂණ කුද්ධි සම්බන්ධයි මරණයේ හේතුව මේකයි මේ දින විඥානපච්ච නාම රූප නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච විඥාන කියන අර රේඛීය ගමන සරල ගමන එතනදී යන හිටලා තියෙනවා එතන නිකන් හරියට මේ ඉරි ඉස්සලා පුරු අතුමැටි මිච්චයකට මැටි රික්කක් ගමලා ගැහුවාගේ අල්ල බදා ගන්න කතියක් තියෙනවා මරණයට හේතුණා ජීවිතේ නැත්නම් ඉපැත්මයි ඉපැත්මට හේතුව නම් කර්ම භවයේ ආදිවාසී ලක්ෂණයට ගිහිල්ලා තියෙනවා. අර ඥානාම රූපච්ඡය තමයි විඥාන විඥානපච්ඡය නාම රූපං කියන තැනට ගියාම හරියට ගලකට රබර් බෝලකින් ළමන ගැහුවා වගේ තොරා ගන්නවා. පච්චුදාවස්සන්ති කියන්නේ. මෙතන කල්පනා කරලා තියෙනවා මෙතනින් එහාට යනවා. නාම රූප නිසා විඥාන වෙන එක විඥාන නිසා නාම රූප වෙනවයි කියන එක කවදාකවත් තර්කයෙන් සාරාංශ වෙයි කියව යන්න බෑ. ඒ විදිහට කල්පනාවකින් යන්න බෑ මම දැන් මෙතන කියන ප්‍රත්‍යක්ෂයෙන් පමණයි. ඒක තමයි අද විශාල වාදවල හේතුලා තියෙන්නේ අපි මේ අන්තරාභවයක් තියනවාද ගන්ධබ්බෙක් ඉන්නවාද මොකද වෙන්නේ කියලා ඉතින් හරියට කතිය ඔව් කියලා රණ්ඩු කරන කතිය නෝ නෑ කියලා රණ්ඩු කරන කතිය තියෙනවා ඒ කියන්නේ හොඳටම ඔව් කියන හෝ නෑ කියනකොට වර්තමාන පන්නලා කියන එක නම් කියයි අදාළ නැති සංසභා බිස්නස් එකට ඔළුව දාලා කියලා කියයි කල යුත්තේ ඒක එනකොටම Taman වශයෙන් දකින්න එකයි විඥානේ නැතුව නාම රූපෙට ජීවත් වෙන්න බෑ නාම රූපෙ නැතුව විඥානෙ ජීවත් වෙන්න බෑ. කොහොම තමයි ප්‍රතිසන්දික්ෂණය සිද්ධ වෙන්නේ මෞගේ වේයතා වූ නාම රූපෙට මේ විඥානේ බැසගන්න. කියන්නේ මෞගේ තියෙන හුදු රූප කොටසක් නෙවෙයි නාම රූප කොටසක් තියෙනවා. ඒ නාම රූප හරි පිළිතුරුයි. අතීතත් එක සංඥාතේ ගැළපෙලා නැහැ. අන්නේ පිළිතුරු නාම රූපයක් උදානම් වෙලා හිතේ නැත්තම් විඥානෙට බැස ගන්න බෑ. ඒකට විඥානේ වීදිලි ගියක් කියනවා. අර මේ නාම රූපේ කියන කල්ය විනිවිලා යනවා ගබ්බාවේ. හරියටම මේ නාම රූපෙට විඥානේ බැටගත්තට පස්සේ අන්න පරණ තියෙන කර්ම ශක්තිය ඔක්කොම අර අලුත් නාම රූපෙට එනවා. ඊට පස්සේ අපි කියනවා එක ඉති ප්‍රතිසන්දිය ගත්තා. ජාතිය පටන් ගන්නවා කියන්නේ. මේක ජාති පටන් ගන්න ඉතල දුකක් විදිහට පේන්නේ නැහැ. ඉතාමත් ප්‍රීතිරු වෙලා. අනුවැන්නට වෙන්නේ මංගල කාරණාවක් හරි. දැන් ඉතින් බඩේ හම්බ වෙන්න හදා. මොකද මේ දුක්ඛ හට ගැනීමක් මරණයක උත්පත්තියක් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අර්ථයෙන් එහා පැත්තට යන්න බෑ. ඊට පස්සේ ඔය ඒ උන්වහන්සේ එතන ඉඳගෙන දිගටම මේවල තියෙනවා නාම රූප නිසා විඥාණය වෙනවා විඥාණය නිසා නාම රූප වෙනවා. නාම රූප නැතුව විඥාණයට බෑ විඥාණය නැතුව නාම රූපෙට බෑ. ඒක නිසා ඉති ඉමත්යෙන් අසති ඉදං නොහෝති. ඉමත්ත නිරෝධා ඉදං නිරුද්ධති. මේ නැති කල්ලි මේ නොවන්නේ. මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ. එතකොට එකක් පැහැදිලි වෙනවා සර්වබලධාරී දෙවියෙක් නෙවෙයි නාම රූප විඥාන අතර පැටලවිලා තියෙනවා. මේ සංසිද්ධිය අනිවාර්යම වෙන දෙයක්. කර්ම තියෙන තාකරණය කරනවා මට කර්ම තියෙන එක වෙනවාමයි කිව්ව අනිවාර්යයෙන්ම සත්‍ය ප්‍රතිච්ඡේද වැඩි. මොකද කරන්නේ ඉතින් කරපු කර්ම තියෙනවන්නේ කියලා ඉතින් පස්චාත්තාප වෙනවා. නමුත් මේක එතන එතන හට ගන්නා වූ ප්‍රතිස්පන්න ධර්මයක් කියලා දැනගත්තා නම් මේ නැති කල්හි කියන එකට හුදුවට හිත යනවා. එතකොට නාම රූපයක් නැති කල්හි විඥාණයට බැස ගැනීමක් නැහැ. කොටින් මානාපාන හොඳටම ගෙවිලා. තාම ඇත්තට නාම රූප ගෙවිලා නැහැ. නාම රූප තුනී වේගනේ. අනකොට අපි අන්දමන්ද වෙන්නේ ඒකනේ. දැන් මොකද කරන්නේ? දැන් විඥාණයට බැස ගන්න තැනක් නැහැ. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තිබුණ විඥානය දැන් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙන්න වෙන්න අපි අකරණයි. අපි කියන කොතන ඉඳගෙන හිටියක් දන්නේ නැහැ කොච්චර වෙලා ගියාද කියලා දන්නේ නැහැ කියන්න දෙයක්වත් නැහැ ආදි වශයෙන් ඒක සම්පූර්ණ අභාග්‍යයක් දුර්භාග්‍ය ලක්ෂණයක් විදිහට දකින්න. නමුත් මේ නාම රූප තුන් වෙන වෙලාව. ඔබ සමතෙත් ඉන්නේ. විපස්සනා අධ්‍යාපන පස්සේ ඔය අපි ප්‍රත්‍යස් අද අසුත කරගත්ත සංඛාරෝපේක්ෂ ඥානෙ පැනලා සුද්ධ විපස්සනා කරනවා. ඊපස්සේ මේ නාම රූපය ආගේ ගෙවා ගැනීම දැක්ක දැක්ක දැන්න දැන සිද්ධ වෙනවා. විශේෂම භංග ඥානෙ එහාට ගියාට පස්සේ මේ නාම රූප ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න යෝගාවචරයට තමන්ගේ ඔළුව කාගෙන මැරෙන්නේ. එපාම එපා වෙනවා. පුදුමාකාර නිබ්බිදාවක් පහල වෙන පටන් ගන්න මොකද විඥානීය බලන හැම තැනින්ම හරියට කවුඩෙක් කැවිල්ල ඉවරලා අර කිරිගල්බ පාඨාණයකට ගහන්න හදනවා වගේ. එයාට පේන්නේ ඒක මස් නොදයක් වගේ. මස් නොබුවක් වගේ නැත්නම් තෙල් අපපු තෙල් කෑල්ලක් අයියනේ ගහනකොට බලනවා කිරිගල්බ. එතකොට මොකද හොට කොට වෙන්නේ. අන්නේ වගේ විඥාන ඇවිල්ලා ප්‍රස්තුතිය ගන්න හදනවා නාම රූපයක් නැහැ. නාම රූප නැති වෙලා නෙවෙයි තාම තුනී වෙනවා. ආන් ඔය අවස්ථාවේදී උපේක්ෂා වෙමින් වෙමින් වෙමින් වෙමින් වෙමින් යන්න හදනකොට තේරෙන පටන් ගන්නවා මේ හැම පැත්තෙම විඥානය ඇවිල්ලා ප්‍රස්තුතිය ලබා ගන්න හදනවා වැට ගන්න තැනක් නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න විඥානය නිකන් අන්ධ වෙනවා අන්ධ විඥානයක් වෙනවා අනිදස්සන විඥානයක් වඩපත් වෙනවා එතකොට යා බලනවා එහෙනම් නාම රූපාගේ ප්‍රත්‍ය නොලබන අනිදස්සන නැත්නම් අන්ධ විඥානයක නැත්නම් මරණ චිත්තක්ෂණයේ සිදුවෙන වැඩේට ආදරෙදි වෙන මොකද කරන්නේ කියලා විඥානේ විඥානේ වැඩක් බලා ගන්නවා. ඊට පස්සේ යාට බැරි වෙන නාම රූපයට බලපාන. ඒක තමයි මාර්ගක්ෂණයේදී සිද්ධ වෙන්නේ. සර්වඥයන් සඳහන් කරන යම් විදියකට කහිය කරගෙන හිටපු කපුටෙක් මූද මැදදී නැව කැඩෙන්න හදන වෙලාවදී අතහැරියොත් දිශාකාක කියලා කියන්නේ දිශාව දැනගන්න ඒක සම්පූර්ණයෙන් පැනලා ගිහිල්ලා බලනවා චූක කොට මේවත් කියනවා තිබුණොත් එන්නේ නෑ ආයෙ නැවතෙන්නේ මොකද ආවොත් අල්ලලා කවුද දාගන්නේ කොටින් නැත්තම් මොකද කරන්නේ? කැරකිලා කැරකිලා කැරකිලා හති වැටලා ආයෙ ඇවිල්ලා නැවේ පහයි. අනිවාර්යයෙන්ම මේ නාම රූප ගෙවි යන වෙලාවේදී නිවන ප්‍රත්‍යක්ෂ වෙන්න නම් නිවන පේන්න නම් මේ නාම රූප දෙය කියන්නේ හිර කූඩුවක් බව දැනගන්න. පේන්න නැත්නම් මොකද කරන්නේ? කරන්න දෙයක් නැතිවම ආයෙත් ඇවිල්ලා කම්මැලිකමට එපා වෙවි ආයෙත් අර වරින් වර ඇතිවෙමින් නැති වෙන නාම රූපෙත් නැත්නම් ආසද්පත් ආසේ නැත්නම් පිළිදි හැසීමට වැටෙනවා. ඉතින් මෙන්න මේ පුරුක හරියට දැකගෙන යම් වෙලාවක මේ නාම රූපේ විඥානයේ සපත්‍ය ලැබෙනවා විඥානයේ නාම රූපේ සපත්‍ය ලැබෙනවා කියන තැනට ඇවිල්ලා ඒක සාක්ෂාත් කරන්න අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨියවත් කරලා යන්න. වෙන විදිහ කියනවා පළවෙනි මාර්ග ඥානවත් සාක්ෂාත් කරගන්න. නැතුව කවදාකවත් මේක මූල ධර්මයකින් කියලා දීලා කරන්න බෑ. ඒක හොඳට කියනවා කමඨාන් සුද්ධ කරනකොට කරනකොටත් අහගෙන ඉන්නකොටත් තේරෙනවා මේ භාවනා හරියට යනකොට යෝගාවචර උත්තර විපන්දිත පරිසසිත භාවයට පත් වෙනවා. හරියට භාවනා වෙනකොට නැගිටලා. එකක් හරි වැරදිලා තියෙනවා. එක ගුරුවරයෙක් වැරදිලා තියෙනවා. නැත්තම් මම ඉඳගත් ගන්න හොඳ නැහැ. ඒක දිශාව හරිනේ. මට අද හරි ගිහිල්ලා නැහැ භාවනාව. මොකද හේතුව? අර නාම රූප දෙක ප්‍රකට නැහැ. නාම රූප ප්‍රකට තාක් කල් එක විඥාන ප්‍රතිස්ථාව ලැබෙනවා කියලා මූල ධර්මයේ දැනගෙන ඉන්නවනම් මෙන්න මේ පටලැවිල්ලම තමයි මේ සියලුම ලෝකෙ තියෙන දෘෂ්ටි ඇති වෙන්නේ නොදැනීම ඇති වෙන්නේ වරදවට හරි ගැනීම ඇති වෙන්නේ කවදා හෝ නාම රූප විඥානාකාරින්ව විඥාන නාම රූප අතරින් වෙනවා එතනයි නිවන විඥාන නිරෝධය කියන්නේ මේකයි නාම රූප නිරෝධය කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තොත් අන්නේ යෝගාවචරයට දෙවි යන්න යන්න යන්න අභීත ශක්තියක් එනවා හරි මම අද බල දුර්වලයා බෙලහීන කරගත්තයි කියන්නේ ඒක අපි ගුරු පඬිතුමාසි කියන්නේ ඒ ජාත්‍යන්තර මට්ටමේ බොක්සින් තරගයක් වගේ කියනවා. ප්‍රතිමල්ල වෙයි දෙන්න දාන කොටු ඇතුළේ. ගැටි ගැටි ගැටි පුළුවන් තරම් දෙන්නම කුටික. වැටෙනවා. සවුන් 10 15 යනකොට බලාගෙන මිනිසුන් දෙහිතනවා මේ කොටු පීඩකවල කියලා ගැරන්ටි හැරවා. අන්තිමට දුර්වල කරලා කරලා කරලා අපකට එකක් දුන්නට පස්සේ වැටෙන්න ගහන්න ඕනේ 10 ගාන ගන්න නැගිටින්න බැරි වෙනවා. එක්ක කම්ම නාම රූප විඥාන හේත් වෙන බලන විඥාන නාම රූප හේත් වෙනවා උරුක් වේ. එනේ නොකවුට් එක දුන්නාට පස්සේ එක්කෙනෙක්ගේ තෝරන කෙනෙක්ගේ බල්ලයට දාලා දෙනවා අසවලා දෙන්නේ. ඉතින්ට එනකම් අපිට බුදුන්ගේ සරණකුත් නැහැ ධර්මයේ සරණකුත් නැහැ මොනම සරණකුත් නැහැ මේ Taman දන්න කාරණාව දන්නවනම් මේ නාම රූපයාගේ ගෙවා දෙන්නේ. විඥානයේ කුලක් කරන දෙයක්. මේ විඥානේ නාම රූපේ අල්ලගන්න හදන්නේ වෙන රක්ෂණ රහත්යක් දෙන්න හදන්නේ යාට මේ නාම රූප නැතුව ඉන්න බෑ. විඥානේ නැතුව නාම රූපෙට ඉන්න බෑ කියලා අපි හිතන්නේ ඒ නිසා මැරෙන්න බෑ. නමුත් මේ මරණ චිත්තක්ෂණයේදී අපේ පොතේ සඳහන් වෙනවා සමසීකී නිවනක් කියලා එකක්. මරණ වේදනාව මතිමුත් නාම රූපයගේ විඥානය ගලව ගත්තොත් මරණ චිත්තක්ෂණේ නිවන් දකින්න පුළුවන්. හැබැයි ගා කලින් භාවනා කරලා තියෙනවා. චිත්තක්ෂණික මරණය ඉස්සරහට ගත්තොත් මේ ප්‍රතිබ්බත මලකොත් වගේ පොත්වල විශාල මූල ධර්ම වශයෙන් විස්තර කරන දේ හැම චිත්තක්ෂණයකම අතරමැද නිවන තියෙනවා. මේ හැම වෙලාවකම විඥානයේ ප්‍රතිස්ථාව ලබන්නේ ඉස්සෙල්ලා නාම රූපයාවක් කියන සලසේයාවක් තමයි ආනාපානේ නොදැනෙන අවස්ථාවේ නැත්නම් දැනීම පටන් ගන්න ඉස්සෙල්ලා ආස්වාදේදී ඇත්තල්මේ නිතර දීලා බලන් හිටියොත් තේරෙන්න පටන් ගන්නවා එන්නකම් බලන ඉන්න විඥානයේ ඒකේ ප්‍රතිස්ථාව ලබන. අන්න එහෙම නොවෙන්න දැඩි අධිෂ්ඨාන යුක්තව භාවනා කරුවොත් ඔන්න තමන්න පුළුවන් වෙනවා. අර සැකදාසේ తాවකාලිකව නැතර කරගන්න. ඉතින් මේවත් කාලේ හැම දිනකටම මේ පරිශ්‍රණය තව තව කරමින් ඒ විෂකව ඒ විඥානේ නාම රූපේ පත්‍ය ලැබෙන හැටි පත්‍ය නාම රූපේ විඥානේ පත්‍ය ලැබෙන හැටි වෙනකට වඩා සියුම් මට්ටමේ ගැඹුරු මට්ටමේ සාදරව දැක බල ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතෙන් නැස කරන බලාපොරොත්තු වෙනවා සියලු දෙනාගම සැනසීම උදා වේවා කියලා. නිසරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ